ඉරිදා සංග්‍රහය. ස්වභාවික ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත අබේසුන්දර. ආයුබෝවන් ඉරිදා සංග්‍රහයේ සුලවතුනි රසවතුනි සූර වීර ධීර ගුණෙන් යුතුව අපි නැගිටිමු කුරුළු පූජනය ඇසෙන ඉර ආයා ඇති සෝභාමත් දවසකට අප පිළිපන් අප සියලු දෙනා ජීවිතය පිළිබඳ විවිධ කල්පනාවන්ගෙන් මෙහෙයවනු ලබනවා. ඉතින් මේ නව වසරේ මෙසේ අපි කියනවා ලොව සියලු ප්‍රාණීහු සැප කැමැත්තෝය ඔවුන් සෑම විටම උත්සාහ කරනුයේ සුවය සතුට මිහිර සැනසෙල්ල ළඟා කරගනු සඳහාය කෙටියෙන් කියතොත් සියල්ලන්ගේ මූලික පරමාර්ථය සැප ලැබීමයි මේ අදහස පෙරදරි කරගෙන මිනිස්සු හැටියට අපි පිබිදෙනවා. පහුගිය සතවර්ෂයේ විශාල වැඩ කොටසක් සංගීතයෙන්, චිත්‍රවලින්, බොහෝ කාරණාවලින් ඉටු කළ ආනන්ද සමරකෝන් සංගීතඥයාගේ ගීතයක් අපි මෙහිදී ඉරිදා සංග්‍රහයට එක් කරනවා. गीता ලෝකයේ තෘෂ්ණා ගංගාවෝ ගලා යෙද්ද සතිය හෙවත් සිහිය ඒවායේ නිවාරණයයි ප්‍රවාහයන්ගේ වේගය මැඩලන උපකරණය සිහියයි මේ මහා ප්‍රවාහ වේගය මුළුමනින් සිඳ දැමිය හැක්කේ ප්‍රඥාවෙන් මේ ප්‍රඥාව මෙහෙයවලා තමන්ගේ ශිෂ්‍යයන්ට අපමණ සේවයක් කළ ඒ වගේම රසිකයින්ට අපරිමිත රසයක් ලබා දුන් සාහිත්‍යකරුවෙක් සංගීතඥයෙක් ගායකයෙක් තනු නිර්මාපකයෙක් පියසිරි විජේරත්නයයි. දුරකමාවෙන් පායන පුන් සඳක විලාසින් සෑමදා උදයේ මා එන පෙර මඟ ඉඳුරු තිනහවෙන් ඔමරිලතාවෙන් බලන ලඳේ සොඳුරු දියේ සඳුතලේ සුරත මුවාවෙන් පායන පුන් සඳක විලාසෙන් පත් අද ලාහිරු පෙර ගිරගින් පායා ඇත මිරි වැඩි ගලවා සඳලු තලින් බැස හිරිවැඩි ගලවා සඳලු තලින් දැස මායන මේ මාවතට වඩින් ලඳ සඳලු තලේ දුරදෙනුවාවෙන් පායන තුන් සඳද විලාසේ සැමදා උදයේ මා එන පෙර මඟ සිඳුරු සිනහවෙන් උමරිලතාවෙන් බලන ලඳුයේ සොඳුරුයේ සඳලු තලේ දුරදනුවාවෙන් පායන පුන් සඳ සවිලාතෙන් Thank you. මත්සේ මගේ පැතුම් කරලින් බර වී ඇත වත්සුනු සෝදා සඳලු තලින් බැස වත්සුනු සෝදා සඳලු තලින් බැස අත්වැල් බැඳ එහි යන්නට එන්ලන්ද සඳලු තලේ දොරට නුවාවෙන් පායන පුන් සඳස විලාසින් සැමදා උදයේ මා එන පෙර මඟ ඉන්දු සිනහවෙන් උමරිලතාවෙන් බලන ලඳේ සොඳුරියේ තන්දලුතලේ දුරදමාවෙන් පායන කුන් තන්දද විලාතෙන් තන්දලුතලේ වාසනාවෙන් සෞභාග්‍යයෙන් පිරි ජීවිතයක් ගත කරනු ඍෂි හැම මිනිසාම සිල්වත් විය යුතුයි. අඩු ගණනේ පන්සිල්වත් රකින්නාගේ ජීවිතය ශ්‍රේෂ්ඨ ජීවිතයයි. එබඳු ජීවිතයක් ගත කරන මිනිසුන්ගෙන් පිරි සමාජය දිව්‍යමය සමාජයක්. බුදුන් වහන්සේගේ දේශනය එයයි. හැම ආගමිකයෙකුටම හැම ජාතිකයෙකුටම හැම ලෝකවාසියෙකුටම මෙය පොදු ධර්මතාවක්. මහකමසේකර කලාකරුවා සිහිපත් වෙනවා. ඔහු දවසක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නමින් අදහැමින් වෙන රජයේ ලලිත කලා ඇදලේට පැමිණෙනවා. ඔහුගේ අතේ කඩදාසි ගොන්නක් තියෙනවා. එක කඩදාසියක් එළියට ගන්නවා. අමරදේව සංගීතඥයා ඒ වෙලාවේ ඒ විශ්වවිද්‍යාලයේ අඹගහයට ශිෂ්‍යයින්ට උත්තර ಭಾರತೀಯ රාගයක් කියා දෙමින් හිටියේ. මගේ දැනුම හැටියට ගෞඩ සාරංග තමයි එම රාගය. අමරදේවයන්ට කඩදාසිය දුන් මහගමසේකර හැරි ආපහු ඔහුගේ රාජකාරිය බලා පිටත් වෙනවා. අමරදේවයන්ගේ කඩදාසිය බලා එහි තිබුණු මනෝරම්‍ය වූ රචනාවට මේ වෙලාවේ උගන්වමින් සිටි මේ රාගය අනුසාරයෙන් ආభాසය ලැබමින් විශිෂ්ට ගීයක් නිර්මාණය කරනවා මේ එම ගීතය රත්නදීප ජන්මභූමි ලංකදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි चङी तबियूं अॼु सिंधी සලාමකින් එවි පත්මරේනු යශෝභීතයයි දේව සිල්වත්කම ඇතිවීමට හේතු වන සිල්වත්කමට මුලින් සිටුනා ගුණධම් දෙකක් තිබෙනවා. සිල්වත්කම ඇතිවීමට හේතු වන එයට ඊටාම ආසන්න ගුණධර්ම දෙක ලැජ්ජා බයයි. ලැජ්ජා බය සිඳුණු සමාජයක් පිරිහෙනවා මිස දියුණු වන්නේ නොවේ. මේ ගැන අපි දැඩි ලෙස අවධානයෙන් ක්‍රියා කරමින් හොඳම හොඳ පුරවැසි සමාජයක් විහි කරගත යුතුය. මඩවල රත්නායකයන් ලියූ ගීතයක් මහාචාර්ය සමත් නන්දසිරි එදවස ගුවන් විදුලියට මෙසේ ගායනා කළා. මහාචාර්ය සමත් නන්දසිරිගේ පසුබිමේ සෙවණැල්ල වගේ හැම විටකම සිටින්නේ මල්කාන්ති නන්දසිරි. බලමු අපි මේ ගීතය කොයිතරම් මිහිරක් ඔබේ හදවතේ හැඟුම් වලට එකතු කරනවාද කියලා. පවුල් දොරින් ඔබ එවි බලන තුරු මා මෙහි ඉඳ කාලය දිනිදෙනවා වසන්තයේ පණිවිඩය දෙම සුරුන් බලා සිටිනවා වසන්තයේ පණිවිඩය ගෙනයි මගේ දොරකට ළඟ කිමන් හරිනවා කවුළු දුරින් ඔබ එබී බලනතුරු මා මිහි ඉඳ කාලය Funny day. වසන්තයේ මදු බඳුන පතා වසන්තයේ පනිවිජය දිනායි මගේ දොරකඩ ළඟ කිමන් හරිනවා කවුළු දොරින් ඔබ එබී බලන තුරු මාමේ ඉඳ කාලය ගිනි දෙනවා වසන්තයේ තමන්ටත් අනුන්හටත් පොදුවේ සමාජයටත් හානිය පිණිස අයහපත පිණිස විපත පිණිසත් හේතු වන සාහසික ක්‍රියා වැරදි වැඩ දුරාචාරය කිරීමට බියපත්වන ලැජ්ජිත වන ගතිය මෙහිදී ලැජ්ජාව හා බය යනුවෙන් කියවෙනවා ලැජ්ජා බය ඊටම වැදගත් හිවි ඔත්තප්පිය කියලා කියන්නේ එයටයි දේව ධර්ම දෙක මේ දේව ධර්ම දෙක ලෝකපාලක ධර්ම දෙකක් හැටියට ගන්නවා. සිරිසේන විතානගේ පඬිවරයා විසින් ලියන ලද කීප වතාවක් මුද්‍රණයටපත් ප්‍රකාශයටපත් ජීවිත පොතට ප්‍රස්තාවනාවක් හෙවත් ජීවිතය දැන හැඳින ජීවත් වෙමු කියන කෘතිය ආශාවෙන් කියවුවා. ෂෝපන් හුවර් සමහර අය කියන්නේ ෂෝපන් හවර් කියලා. මේ දාර්ශනිකයා ජර්මන් ජාතික ආතර් ෂෝපන්හාව විසින් ලියන ලද කියන ලද කියමනක් ඔහු මෙහි දක්වනවා. අනාගත ජීවිතය හමුවේ පසුවන යෞවනයට පිවිසෙන්නන් නාට්‍යාගාරයක තිරය හැරෙන තුරු කුතුහලයෙන් බලා සිටින ප්‍රේක්ෂක පිරිසක් වැන්න. යෞවනෝදය වසන්ත සමයක් හැටියට තමයි හැඳින්වෙන්නේ. මනෝවිද්‍යාඥයින් කියන්නේ මේ වසන්ත සමය යෞවනයේ කුණාටු සමයක් කියලා. එනිසා දුරාචාර, අපරාධ, අපචාර, වැරදි වැඩවලට අපි ගොදුරු නොවි පිමිදුණු සිතෙන් ජීවිතය ගත කරමු. මේ ಭಾರತೀಯ භජන ගීතයක ආස්වාදය. کرونا کے ساگر باتم ہے کرونا کے ساگر باتم دکھیوں کا دکھ بھار ہرو جن کی نیا پھنسی بار میں ان کی نیا پار کرو پار کرو کرونا کے ساگر باتمار سبھی جب بند ہوئے تب آئے شرن سیکار کرو سیکار کرو کرونا کے ساگر گوتم ایتا سنگ ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක.